7-8 මාසකට උඩදී මියගිය තම පියාගේ සොහොන බැලීමට නකජිමා පවුල නියම කරගෙන තිබුණු දිනය ඊළඟ සතියේ ඉරිදා විය. ඉරිදා වනතුරු නතර වීමේ අදහසින් මම කෝද සිය දියණිය කැටුව සිකුරාදා සවස පැමිණියාය. එදා රෑ සියලු දෙනා සමග කෑම කමින් සිටි වේලේ මට තද නිදිමතක් දැනුනි. මා හිස ඔසවාගෙන සිටියේ ඊට අමාරු වෙන්නේ. කතා බහටද සහභාගී වූයේ සිහිනයකින් මෙනි. දෙවොන්දරා සන් අපිත් එක්ක එනවානේ තාත්තාගේ සොහන බලන්නේයි නොරිකෝ ඇසුවාය. "ඔව් මම නොවරදවාම එනවා. මම යන්න ඕනායයි මම කීවෙමි." "හුඟක් දුරද?" "දුරයි. පැය දෙකක් විතර යනවා." "තම්බෝවී කියන සොහොන් බිම." "මට නිදිමත දැනුනේ මා සකේ ටිකක් බිව් නිසා වන්නට ඇත." එහෙත් වෙනදා මෙන් නොව මම උගුරකට දෙකකට වඩා නොබී වෙමි. මම බොහෝ ඉක්මනින් මත් වීමි. මම කෝද සකේ සකසුකි දෙකක් පමණ බොනු මම දුටු වෙමි. මා කිමිකෝට තෑගි කරන්නට අදහස් කළ චිත්‍රය මට සිහි විය. මා නැගිට ගොස් මගේ කාමරයෙන් එය ගෙනවිත් ඈට දුන්නෙමි. මේකේ තේරුම කියන්න ඈ මගෙන් අයදුවාය. මේකේ තේරුමක් නෑ. ඇතෙක් ඇඳලා තියෙන හින්දායි මම කිමිකෝසන්ට දෙන්න හිතුවේ. ඒ වුණත් මොකද ඇතා කරන්නේ? මේ තැනැත්තිය මරන්න හදනවා නේද? නෑ උස්සනවා විතරයි මරන්නේ නෑ. ඔන්න මේකයි කතාව. ඉස්සර කාලේ ඉන්දියාවේ හිටියා හොඳ පිරිසුදු කුලයකට අයිති බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෝ බොහොම කුලයේගෙන ආඩම්බරයි. එයා විද්‍යාලයක ප්‍රධාන ගුරුවරයෙක්. එයාට ගෝලයෝ හුඟක් හිටියා. මේ බ්‍රාහ්මණයාට ගෑනු රුස්සන්නේ නැහැ. එයා ගෑණියෙක් දුටුවොත් කාලකන්ණියෙක් දුටුවයි කියලා හත්වරක් කිරිපැනින් නානවා. අහල පහල ගමක හිටියා ස්වර්ණතිලකා කියලා පහත් කුලයක තරුණියක්. ඈ කොපමණ ලස්සනද කිව්වොත් ඈ දුටුවයි සිහිසන් නැතුව යනවා. ඈට විවාහ යෝජනා කීපයක් ආ නමුත් ඈ තමාගේ කුලයේ කිසි කෙනෙකුට කැමති වුණේ නැහැ. දවසක් බ්‍රාහ්මණයා ඈව දුටුවා. වහාම බ්‍රාහ්මණයාටත් ඈ පිළිබඳ සිත් ඇති වුණා. බ්‍රාහ්මණයාට කිසි වැඩක් කරගන්න බැරි වෙනවා. ඇය විවාහ කරගන්න අතුරු. එහෙත් ඈ පහත් කුලයක තරුණියක් නිසා බ්‍රාහ්මණයාගේ නෑදෑ මිත්‍රයෝ සියලු දෙනාම එයාගේ අදහසට විරුද්ධ වුණා. බ්‍රාහ්මණයා ස්වර්ණතිලකා ගැන හිත හිතා ගෙදරට වෙලා හිටියා. ගෝලෙන්ට උගන්වුවෙත් නෑ. අන්තිමට සියලුම විරුද්ධකම් අතරේ බ්‍රාහ්මණයා ස්වර්ණතිලකා සමග විවාහ වුණා. විවාහ වුණායින් පස්සෙත් බ්‍රාහ්මණයා තම කටයුතු අතපසු කළා. එයා කැමති වුණේ නැහැ ස්වර්ණ තිලකාව තනියෙන් දාලා යන්න. ඒ නිසා එයා ගෙදරට වෙලා හිටියා. ගෝලයෝ මුලදී ස්වර්ණ තිලකාට කැමති නැහැ. මෙහෙම වුණාම ඒගොල්ලෝ හිතාගත්තා ස්වර්ණ තිලකාව මරා දාන්න. ඒගොල්ලෝ එතකොට රාපෝලා ස්වර්ණ තිලකා සිටි දිහාවට යවුවා. ඒත් ඇතා ස්වර්ණ තිලකාව දැකලා ඈව හොඳින් උස්සලා කිසිම පීඩාවක් නොකර හෙමින් හෙමින් බිමින් තිබ්බා. ඒක තමයි ওই සිතුවේ ඇඳලා තියෙන්නේ. ඒත් අන්තිමට ගෝලියෝ බ්‍රාහ්මණයා නැති වෙලාවක් බලලා ස්වර්ණ තිලකා හිටපු ගෙට ගිනි තියලා ඈව පුලුස්සලා දැම්මා. ඉස ඔසවාගෙන සිටිය නොහැකි හේයින් මම කාමරයට ගොස් බුද්ධිලිය එලාගෙන වැතිර ගත්තෙමි. වහාම මට නිින්ද ගියේය. මා අවදි වූ විට මා වටේ හතර පහ දෙනෙකු නැඹුරු වී සිටින බව මම දුටුවෙමි. කවුළුවෙන් ඉර එළිය මාගේ මුහුණට වැටුනි. මා ළඟ බිම වාඩි වී සිටි මැදවියෙහි තරබාරු පිරිමියෙක් මාගේ නාඩිය අල්ලාගෙන සිටියේය. බය වෙන්න එපා. ආයෙමත් පැය දෙකකින් මම ඇවිත් බෙහෙත් පිදින්නම් යයි ඔහු කියනු මට ඇසුණි. මම දැස හැර හොඳින් ඔහු දෙස බැලිමි. ඔහු තම කරවටේ එල්ලුණු නලාවගෙන එය හකුලා පෙට්ටියක තැබුවේය. නිින්ද යන්නේ නැද්ද රැට? මා අවදි වූ විට ඔහු ඇසුවේය. රැට හොඳට නිින්ද යන්නේ නැති හින්දා තමයි බෙහෙත් අරගෙන තියෙන්නේ. චියකෝගේ මන්ද ස්වරය මම හඳුනා ගතිමි. මා මදක් කන් දීගෙන සිටි නමුත් නොරිකෝගේ කටහඬ මට නැසුණි. ඈ වැඩට යන්නට ඇතැයි මම සිතුවෙමි. විගසින් මට නැවත නිින්ද ගියේය. එවර මා අවදි වන විට නොරිකෝ මා ළඟින් දන ගසාගෙන වාඩි වී සිටියාය. ඈ දොඩම් බිකක් මාගේ කටට දැමුවාය. දෙවන්දරාසන් කන්න මේ දොඩම්. දොඩම් වලට කැමතිනේ සිසිල් දොඩම් මිස්ම මාගේ උගුරෙන් පහලට බේරී බඩ දක්වා බසින විට මට අමුතු සුවයක් දැනුනි. මම අක්කත් එක්ක මේ ගැන කිව්වා. අක්කා අනුකම්පාවෙන් අහගෙන හිටියා. අක්කත් එක්ක කතා කරන්නේයි ඈ රහසින් කීවාය. අනතුරුව මොමකෝ කාමරයට පිවිසුණාය. හෙට යන්න පුළුවන්ද සොහොන්පලට? ඈ සිනා මුහුණකින් යුතුව හඬ නගා ඇසුවාය. පුළුවන්. දැන් මට අමාරුවක් නෑ යයි කියා මම නැගිට්ටෙමි. මම ඇවිද්දේ මදක් වැනි වැනිය. එන්න කැවිලි කන්න, පැණි රහ කන්න දෙන්නයි කියලා දොස්තර කීවා. කෑම කන කාමරෙහි සිටි කියකෝ කීවාය. දැන් කීයද වෙලාව? දෙකහමාරට විතර ඇති. ලොරිකෝසන් කොහොමද කලින් ආවේ? අපි ටෙලිෆෝන් කරලා කීවා. කෝ හිදදිසන් බෙහෙත් ශාලාවට ගියා දොස්තරෙක්ට. දේවෙන්දරාසන්ට බෙහෙත් ගේන්න. තිත්ත බෙහෙත් බොන්න වේවි. හොඳ වැඩේ කියකෝ කීවාය. මේක දෙන්නේ නෑ තවත්. හංගනවා. තිමිකෝ තම අතේ වූ කිසිවක් මට පෙන්වමින් කීවාය. ඒ මගේ නිදන බෙහෙත් කුප්පිය බව මම හඳුනා ගතිමි. පසුදා උදේ සියලු දෙනාම තම බෝවි සොහොන්පලට යන්නට පිටත් වූහ. මමද පවුලේ කෙනෙකු මෙන් නඩේට එකතු වීමි. මට තාමත් දැනුනේ අඩ නින්දකින් හෝ සිහිනයකින් ක්‍රියා කරන්නාක් මෙනි. ගමන ඊටා දීර්ඝ වූ බව මට මතකය. ශ්‍රෑම් රතෙහි නැග විදුලි කෝච්චි පළ ගාවට ගොස් අනතුරුව විදුලි කෝච්චියෙහි නැග අප පැයක් පමණ යන්නට ඇත. කෝච්චියෙහිදී මම නිදාගත්තෙමි. කෝච්චියෙන් බැස නැවත බසයක නැග විනාඩි 10ක් පමණ ගිය විට අප සොහොනට පැමිණියෙමු. බසෙන් බැස සොහොන් බිම හරහා අපට විනාඩි 10ක් 15ක් පමණ ඇවිදින්නට සිදු විය. මග දෙපස වූ සකුරා ගස්වල මල් පිපී තිබුණි. ඒ තරම් දුරට අහසෙහි එලා තිබෙන දැලක්සේ එක දිගට පෙනෙන සකුරා මල් මා කොහේදිවත් දැක නැත. අනිත්‍ය සිහි කරවීම සඳහාද සොහොන් බිම්වල සකුරා ගස් වවන්නේ නැතහොත් මරණයද ජීවිතයද මෙන් සුන්දර දෙයක් නිසාද සෝහොන් බිමට ඇතුල් වන තැන තිබූ මල් වෙළඳ හැලකින් එක් එක් කෙනා මල් ඉතිහා හඳුන් කූරුද වතුර බඳුනක්ද බැගින් රැගෙන ගියේය. නකජිමා සංගේ සොහොන ගලින් බැඳ තිබුණේ නැත. එහි ඌයේ ගොඩගසන ලද පස් පොළොව පමණි. අවට මලගිය ඇත්තන් හඳුන්වන പ്രേත නාම කොටන ලද නාම පුවර වලින්නුත් සොහොන් පළවල් රාශියක් විය. නකජිමාසන්ගේ සොහොන් පළ මත අපි මල් හිටවා වතුර වක් කර අනුතරුව හඳුන් කූරුද හිටවා දල්වා ඇඟිලි බැඳ වැන්දෙමු මට සල්ලි හම්බ වුණු දවසක තාත්තාගේ සොහන හොඳට බඳින්න ඕන හිඩොජි කීවේය නකජිමාසන් සිහිවි මා තුළ තියුණු වේදනාවක් පැන නැංගේය ඔහු ජීවත්ව සිටියේ නම් මාගේ தත්ත්වය වෙනස් වන්නට නොතිබුණිද තම පියාගේ කැමැත්ත යයි නොරිකෝ සිතාගෙන සිටින දේ තමාගේ මතිමාත්‍රයක් මිස පියාගේ කැමැත්ත බව කවරෙක් දනීද නකජිමාසන් මාගෙන නිතරම කරුණාවෙන් සිටුවේය ඔහු මාගෙන අනුකම්පා නොකරාවියයි කිසිවෙකුට කිය හැකිද එහෙත් නොරිකෝ තම පියාගේ සිත මට වඩා හොඳින් දනී ඔවුන් දෙදෙනාගේ සිත් මෙලවදී එකට ඈඳු රන්දමේ එක් කෙලවරක් අතින් අල්වාගෙන නකජිමාසන් පරලව ගියා වන්නට ඇතැයි මට සිතුනි. නකජිමා සංගේ සොහොනේ ඉදිරියේහි ඇඳිලි බැඳගෙන සිටිහි මා සිතින් පොරොන්දු වූයේ කෙසේ හෝ ඔහුගේ ප්‍රිය ආදර දියණියට යහපතක් වන ලෙසය. ඇගේ වාසනාවට හානියක් නොපමිණෙන පරිදි ක්‍රියා කරන්නටය. එහෙත් එසේ කිරීමට ඊටාම හොඳම ක්‍රමය කුමක්දයි මට තීරණය කරගත නොහැකි විය. මා ඇය හැරදා යා යුතුයද? එසේ කළහොත් ඈගේ වාසනාව නිශ්චය වශයෙන් සැලසේද නැතහොත් අප දෙදෙනාම කාලේ කන්නි බවට පත්වන්නෙමුද ඇය ක්‍රියා කරන්නේ තමාගේ සැබෑ සිත අනුව නොව පියාගේ සිත පිළිබඳව තමා තුළ වූ හැඟීම අනුවය අඳුරු වූ අනාගත මාර්ගය අපට මොහොතක්වත් පෙන්වා දෙන මෙන් මම නකජිමා සංගේ මළගිය ආත්මයෙන් අයදිමි එදා සිට මා ක්‍රියා කළේ කිසියම් බාහිර බලවේගයකින් දුවනු ලැබූ යන්ත්‍රයක් මෙන් මිස සිය කැමැත්ත අනුව හැසිරෙන පුද්ගලයෙකුසේ නොවේ. මම කෝසන් එක්ක කතා කරන්නේයි නොරිකෝ යලිත් මට කීවාය. ටෙලිෆෝන් කරලා වේලාවක් නියම කරගන්න. ඈ මට මොමකෝගේ ටෙලිෆෝන් නම්බරේ කියා දුන්නාය. මොමකෝ හමු වීමට නියම කරගත් දවසෙහි මම ඒ බව චියකෝට කීවෙමි. මා මමකෝ හමුවන්නේ කුමක්ටද කියාවත් ඇය මගෙන් විමසුවේ නැත. අප අතර කිසිවක් කතා බහ නොවූ නමුත් ඈ සියල්ල දැන සිටියායයි මම පිළිගතිමි. මමකෝ මා හමුවන්නට යොස්සුවෝ වෙහි කෑම් නැවතුම් පොළ ගාවට ආවාය. අප එළියේදී කතා කරමු. ගෙදර වයසක උදවිය දෙගොල්ලොක්ම ඉන්නවානේ. ඒ අයට තේරෙන්නේ නෑ යයි ඈ කීවාය. රජමාලිගාවේ වටේට දිවූ පැරණි ප්‍රාකාර උඩ ඇවිදිමින් අප කතා කළෙමු. භාගයක් ගොඩ කරන ලද දිය අගල ඇතැම් තැනක ක්‍රීඩා භූමියකට හරවා තිබුණි. ප්‍රාකාරයේ මත දිගටම හිටවා තිබුණු මස්සු ගස් යට සිටි අපට අගලෙහි එක්පසක පිපී තිබුණු සකුරා මලින් යුත් ගස් පේලියක් ඈත සිට පෙනුනි. නොරිකෝ බොහෝම ලාහිතක් ඇති කෙනෙක්. දෙමව්පියෝ නැති වුණාම ඔහොම තමයි. තාත්තා අන්තරා වුණයින් පස්සේ ඈ තවත් තනි වුණා. මම දන්නවා තාත්තා අන්තරා වීම නිසා එයාට වෙච්ච පාඩුව. දැන් එයාට තමාගේ හිතවත් තේරුම් ගන්න බෑ වගේ පෙනෙන්නේ. මම එයාගේ අක්කා හන්දා මම දන්නවා එයාගේ හිත. මම තමයි අම්මා කෙනෙක් වගේ එයාට හිටියේ. නමුත් කල්පනා කරන්න තියෙන්නේ නොරිකෝට පුළුවන් වෙයිද කියලා දෙවෙන්දරා සංගේ වැඩපළ බලා ගන්න. නන්නා දුනන මිනිස්සු අතරේ නොරිකෝට පුළුවන්ද කියලා දෙවෙන්දරාසන්ට අත් උදව්වට හිටින්න. එයාට රට හුරු නෑ, කෑම බීම පුරුදු නෑ, කතා බහ තේරෙන්නේ නෑ. සැබවින්ම අපට මුහුණ පාන්නට සිදුවන මෙවැනි එදිනදා ප්‍රශ්න ගැන මම එතෙක් කල්පනා නොකළෙමි. ඇය මා හා විවාහ වී කවර රටක ජීවත් වන්නටද කියාවත් මා නොසිතුවෙමි. මා ආවේ එංගලන්තෙහි සිතුවම් විකුණා හම්බ කරගත් සල්ලි වලින්. මට වමනා නම් පුවත්පත් කාර්යාලයක හෝ ආණ්ඩුවේ ප්‍රවෘත්ති පළක ප්‍රචාරක චිත්‍ර අඳින්නෙකු ලෙස රස්සාවක් සොයාගත හැකියයි මම සිතුවෙමි. නිර්මාණාත්මක වැඩක් කරන්නට මට ඉඩ නොලැබෙන බව නම් මම දනිමි. එහෙත් රටගමට ගිය පසු දිවි පෙවත රැකගන්නේ කවර මගකින්ද යනු මම තීරණය නොකළෙමි. එතෙන් සිට මාගේ කලාව මෙන්ම පුද්ගලික වාසනාවද නැති යන හේයින් මම මේ ප්‍රශ්නවලට මුහුණ දී නොබැලුවෙමි. කල්යන කොට ඒවා පුරුදු වෙනවානේ. කවුරු වුණත් අපි දෙන්නාට බැරි වේද ওই විදිහේ ප්‍රශ්න විසඳගන්න. සාකච්ඡාව නිට්ටාවකට ගෙන ගිය නොහැකි විය. මමද විස්තරගෙන දොඩන්නට මැලිවීමි. අපි ළඟපාත තිබුණු බොජුන් හලකට ගොස් කෝපි බොමින් වෙන දේ ගැන කතා කළෙමු. නොබෝ වේලාවකට පසු නොරිකෝ හා මුනුකෝ හිදදිහා එකට හමු වී කතා බහ කළහ. මට ඒ බව දැනගන්නට ලැබුණේ චියකෝගෙනි. අද හිදදිසන් එන්නේ නෑ රෑ කෑමට. මට කෑමට ආරාධනා කරමින් කීවාය. කොහෙවත් ගමනක් ගිහිල්ලාද? මම කෝසන්ව හම්බෙන්න ඕනෑය කිව්වා. නොරිකෝසන්ගෙන් මොනවාද අහන්න තියෙනවයි කියලා. සාකච්ඡාව මාගෙන බව මම දැන ඇතිමි. අපේ කාරණා වෙන්න ඇතියයි මම කීවෙමි. කොහොමද කියන්න බෑ. ඔය අක්කලා නගාලා අයියලා එකතු වෙලා කරන වැඩ කටයුතු ගැන මම මුකුත් දන්නේ නෑ. මම අහන්න යන්නෙත් නෑ. මට කිව්වක් නිසා. මම චියකෝගේ මුහුණ දෙස බැලිමි. ඇය කියන්නේ ඇත්තක්ද කියයි දැක ගැනීමටය. මම චියකෝගේ මුහුණ දෙස බැලිමි. ඇය කියන්නේ ඇත්තක්ද කියා දැක ගැනීමට මා ඈගේ මුහුණ පිරික්සුවේය. ඉදොජිහා චියුකෝ අතර මේ ගැන කිසිවක් කතා බහ නොවියේ යයි ඇදහිම මහ දුෂ්කර කාර්යයක් විය. ඔවුන් දෙදෙනා ඊතා ඈඟිලිව විසූ යවලක් ලෙස මට පෙනුනේය. නොඑක් දා නින්දට ගොස් කාමරයේදී ඔවුන් බොහෝ වේලා රහස් සමින් කතා කරමින් සිටිනු මට ඇසී තිබේ. හිදොජි සහ නොරිකෝ ආපසු පැමිණියේ රැහැ 10ට පමණය. මම හිදොජි හමු වූයේ නැත. ඔහු කෙලින්ම තම කාමරයට පිවිස නිදාගත්තේය. දෙවොන්දරා සන්තේ ඕප්පයක් බොනවාද නොරිකෝ ඇසුවාය. අප කෑම කන කාමරෙහි වාඩි වී තේ බොන අතර එදා සවස වූ සාකච්ඡාව ගැන නොරිකෝ මා සමග කීවාය. අක්කා නම් අනුකම්පාවෙන් කතා කළා. අයියා වැඩිය කැමැත්තක් පෙන්නුවේ නෑ. ඒ වුණත් දෙන්නාම කිව්වේ ආයෙමත් කල්පනා කරලා බලන්නයි කියලා. අර ඉස්සෙල්ලා මාගෙන අහපු තනත්තාගේ යෝජනාව ගැන ටිකක් හිතලා බලන්නේ කිව්වා. මම කෝ මා සමග කතා කළ දා සිට මාගේ සිත තුල අමුතු විදියක සැක සංකා ඇතිවන්නට විය. අපට අනාගතයේදී විඳින්නට වන එදිනදා ජීවිතයෙන් පැන නගින ගැටලු කෙරෙහි මාගේ සිත පළමුවෙන් යොමු කළේ මම කෝය. මා සැබවින්ම නොරිකොට ආදරේ නම් මට කුමක් වෙතත් ඇය වාසනාවන්ත වනු දැකීම මාගේ පරමාර්ථය කරගත යුතුය. සිය රැටියකු සමග විවාහ වුවහොත් ඇය වඩා වාසනාවන්ත නොවන්නේ දැයි මම කල්පනා කෙලෙමි. මේ සමාජයේ මේ ශිෂ්ටත්වයේ පසුබිමින් ඇය ඉවත් කළහොත් ඇයගේ පෞද්ගලිකත්වය නොනැසේද කියා මා තුළ බියක් හටගත්තේය. ජීවත්ව සිටින්න වුන් උවද මියගොස් පරලොව වෙසෙන්නා උවද ඈගේ නෑදෑ පරපුරෙන් ඇය වෙන් කළහොත් ඇය නොරිකෝ වශයෙන් පවතීද නැතහොත් වෙන කෙනෙක් බවට පෙරලේද ඈගේ චරිතය ගොතා ඇත්තේ මේ සමාජයේ සිතුම් පැතුම් නැමැති නූල් පොටවල් වලිනි ඒවා කපා හැරියොත් ගෙත්තම නොලිහේද ඒවා කපා හැරියොත් ගෙත්තමට කුමක් වේද ඒ තැනැත්තා නොරිකෝසන්ට ඇත්තෙන්ම කැමැතිද? කැමැති ඇති. මන් දන්නේ. ඒ වැඩේ සිද්ධ වුණේ මෙහෙමයි. ජනවාරි මාසයේ මම ලෙඩ වෙලා 3-4 දවසක් ගෙදර හිටියා. ඒ දවස්වලම එයත් නිවාඩුව අරන් තියෙනවා. ඒක අහම්බෙන් වෙච්ච දෙයක්. නමුත් අපි ආපහු කන්තෝරුවට ගියාම අනිත් අය විහිළු කරන්න පටන් ගත්තා. ඒ දවස්වල මම නිවාඩු ගත්තේ මොකක් හරි සම්බන්ධකමක් තියෙන නිසායි කියලා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන එයා මට කතා කළා. කල්ලුන් මට කතා කරන්න කැමැත්තෙන් හිටියලු. ඒත් ලැජ්ජා නිසා නිකන් හිටලා තියෙනවා. අක්කා කොහොමද එයාව අඳුනන්නේ? දවසක් මෙහෙට ආවා. මම කෝසන් හම්බ වෙන්නත් ගියා. එහෙනම් බඳින්නම හිතාගෙන ඉඳලා තියෙනවා. ඔව් මම හිතුවේ එයාගේ යෝජනාව පිළිගන්නයි. වැඩියම මට මේ විදිහට ජීවත් වෙන්න බෑ තවත් කල්. දෙවෙන්දරාසන් දන්නේ නැහැ කීවාට කවුරුත් විශ්වාස කරන්නේත් නැහැ. මගේ මේ ජීවිතේ කොයිතරම් මමාරුද කියලා මං විතරයි දන්නේ. කියකෝසන් යයි මම පුදුමයෙන් ඇසුනි. කියකෝසන් පිටින් ඔහොම පෙනුනාට මොකද මට බොහොම වෙනස්කම් කරනවා. දෙවෙන්දරාසන් ආවාට පස්සේ නම් හොඳයි. නමුත් ඊට ඉස්සර මම සමහර දවස්වල හවසට ගෙදර එනකොට කෑමවත් නැහැ. ඒගොල්ලෝ කාලා කාමරේ ඇතුළට වෙලා ඉන්නවා. මගෙන් නිකන්වත් අහන්නේ නැහැ කාලාද කියලා ආවේ. කන්තෝරුවෙන් රෑ වෙලා ආවම බඩගින්නේ නිදාගන්න වෙනවා. හැබෑවටම විශ්වාස කරන්න බෑ තමයි. මම අක්කටවත් කියන්නේ නැහැ. අක්කා වුණත් විශ්වාස කරන්නේ නැති හැඩයි. තාත්තා මැරුණේ හිත් නරක් වෙලයි. මම විතරයි ඒවා දන්නේ. මොකටද දැන් ඕවා ගැන කතා කරන්නේ? නොරිකෝ දුකින් පෙළුණු තම මුහුණ ඔසවා මාදෙසිස් බලා සිනාසෙන්නට තැත් කළාය. හිතජීසන් දන්නේ නැද්ද ඕවාගෙන මම ඇසිමි. එයා දන්නවා ඒත් මුකුත් නොදන්නවා වගේ ඉන්නවා. එයාට නංගිලාව අක්කලාව ඕනේ නැහැ. එයා චියකෝසන් කියන හැමදේම විශ්වාස කරනවා. මම කිසිවක් කියාගත නොහැකිව නිශ්ශබ්දව සිටියෙමි. චියකෝගේ චරිතයේ මේ අංශය ගැන මම සුවල්පයක්වත් සැක නොකෙලෙමි. නොරිකෝ ඇය වරදවා තේරුම් ගන්නවා ඇතැයි කියා මට සිතුනි. මේක අයියාගේ ගේ වුණාට මම චියකෝසන්ට ගෙවනවා මාසෙකට yen 4000ක්. මට පඩියෙන් ඉතුරු වෙන්නේ yen 2000යි. උදේට හුඟක් දවස්වල මට හම්බ වෙන්නේ නිකම්බත් විතරයි. රාම්බු අච්චාරු හරි එහෙම මොකක් හරි එක කන්න. පංගුවක් දවස්වලට මට මිසසෝරු ටිකක්වත් ඉතුරු කරන්නේ නැහැ. ඉස්සර මට කෑම පෙට්ටියක් හදලා දෙනවා කන්තෝරු ගෙනියන්න. ඒත් මං ඒක පස්සේ එපයි කිව්වා. මට ලැජ්ජයි ඒක ගෙනහිල්ලා කන්න. ඒවා කොහොමුණත් කමක් නෑ. මට මිනිස්සෙකුට වගේ කතා බහවත් කරනවා නම් මම සවස එනකොට එයා කාමරයට වෙලා පොතක් කියවනවා. මං ආචාර කරාම වචනයක්වත් දොඩන්නේ උදේට මං යනකොට හැමතිස්සෙම කියලයි යන්නේ. ඒත් එයා නෑහුණා වගේ ඉන්නවා. අයියත් නෑ වචනයක්වත් දොඩන්නේ මාත් එක්ක. අර යෝජනාවට අයියා කැමතිදයි මම ඇසිනි. ඔව් දෙන්නාම කැමතියි. මගෙන් නිදහස් වෙන්න ඕන හින්දායි මං හිතන්නේ. මමත් මේ කාරණාව ගැන හුඟක් කල්පනා කළා. අයියාත් කැමති නම් නොරිකෝසන් මේ රටේ කෙනෙක් එක්ක විවාහ වුණොත් වඩා හොඳයි කියලායි මට පෙනෙන්නේ. නෑදෑයින්ගේ දැනුමුතුකම් වලට විරුද්ධව මාත් එක්ක ගිහිල්ලා මොන සිතක් වේද කියලායි මං කල්පනා කරන්නේ. ඔය කියන එක්කෙනාගේ යෝජනාව පිළිගන්න මම එයාට බැරිය කියලා දැන් කොච්චර කල්ද? කවදාද බැරිය කිව්වේ? මගෙන් උත්තරයක් ලැබෙනතුරු එයා හුඟක්කල් බලන් හිටියා. එදා රෑ දෙවෙන්දරාසන් මට දුන්න ලියුම කියවලා පස්සෙන්දා මම එයාට බැරිය කිව්වා. ඇය එබඳු විනිශ්චයකට එළවීමෙන් මං කලේ නුවණට හුරු වැඩක් දැයි මා තුල සැකයක් උපන්නේය. මම විවාහ වෙලාවත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන විදිහකට මාගේ අනාගතය සකස් කරගන්න ඕන. මොමෙකෝසන් කීවේ කවර මාර්ගයක් හරි තෝරාගෙන බය නැතුව ඒ මාර්ගයේ ඔස්සේ ගමන් කරන්න කියලා. නමුත් මාගෙන මට එතරම් විශ්වාසයක් නැහැ. මම හැබවින්ම ආදරේ වුණු දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් මගේ ඉහෙලිය එක්ක හදිසියෙන් විවාහ වුණේ තරුණයා. අනිත් ඇනෙත්තා දෙවෙන්දරාසන් මට අරයව නැති වුණේ මගේ හිත මටම නොතේරුණු නිසායි. දැන් වුණත් මට තීරණයකට පැමිණීමේ ශක්තියක් නැහැ. මේක ඉතින් ගැටලු සහිත අවස්ථාවක්නේ. මේක ගැන තීරණයකට පැමිණෙන්න බැරිවීම පුදුමයක් නොවේ. මම කීවෙමි. ගිනි නිවන හමුදාවක නලාවේ හඬක් අහස් කුස පසාරු කරගෙන ඈත් සිට කෙමින් වැඩි අප දෙසට ආවේය. නොලිකෝ දැස පියාගෙන ඉදයත්ලෙන් කන් වසා ගත්තාය. කොහෙද ළඟට ගින්නක් ඈ කීවාය. ඇගේ ගත ගැහෙන්නට විය. ළඟක නොවේ, කඩ වීදියේ වෙන්න ඇති. ඈ ඇස් වැසීමට මම කීවෙමි. නලාවේ හඬ අඩු වීගෙන ගියේය. අන්න යනවා වෙන අතක. මම වහා කීවෙමි. නොරිකෝ මද වේලාවක් ගල් ගැසුණාක් මෙන් සිටියාය. ටෝකියෝ නගරයේ හැමතිස්සෙම ඇහෙන ওই හඬට ඔච්චර බය වෙනවාද? ඕනෑ හැටි පුරුදු ඇතිනේ. මම පුදුමයෙන් නැසිනි. කොච්චර ඇහුවත් පුරුදු වෙන්නේ නෑ. යුද්ධ කාලයේදී ඒ හඬ අපට ගෙන දුන්න දුක අමතක කරන්න අමාරුයි. මෙච්චර ළඟින්ම ඇහෙනකොට මට බය හිතෙනවා. රෑ හන්දයි ඔච්චර ළඟින් වගේ ඇහෙන්නේ. හය මාසයක් තිස්සේ රෑයි දවාලුයි නැතුව ඒ හඬ ඇහුනහම අපි පොළවේ යටට දුවපු හැටි යොච්චුරා වල තිබුණු තාත්තාගේ ගෙවල් පහම පිලිස්සුණා. අපේ ගෙදර උඩට ගිනි බෝම්බ වැටුණු වෙලාවේ ගෙදර තිබුණු බඩු පුළුවන් තරමක් බින්ගේ ඇතුළට ගෙනහිල්ලා දැම්මා. මම විතරක් තනුවෙම දුවලා ගියා. තාත්තා ඒ පෙදෙසේ සමූපකාර ආරක්ෂක සමාගමේ නායකයා. ඒ නිසා තාත්තාට කොහෙවත් යන්න බෑ. පලාත ඇතැරලා. අයියාටත් යන්න බෑ. එයාටත් ආරක්ෂක හමුදාවේ වැඩ තිබුණ නිසා මම දුවලා දුවලා ගිහිල්ලා වාසනාවකට පාර දිගේ යන්නේ නැතුව පැත්තක තිබුණු කඳු ගැටයක් වගේ තැනකට නැග්ගා. හැමෝම දුවන්නේ පාර දිගේමයි. පාර දිගේ දුවලා හතරමං හන්දියකට ආවාම හතර පැත්තෙන් එන ගින්නෙන් හැමදෙනාම පිලිස්සලා යනවා. ඒ දවස්වල හතරමං හන්දිවල මලකුණු ගොඩ ගැහිලා මෙච්චර උසට ඔක්කොම එක ගොඩේ වැටිලා මැරෙනවා. මං හිටපු තැන උස නිසා දුම් පිරিলা මට හුස්ම ගන්න බැරුව ගියා. මම පොළවේ වලක් කාර්ලා අතින් ඒ වලට මූණ තියාගෙන එහෙම්ම හිටියා දුම් අඩු වෙනකල්. උදේ මම ගේ හොයාගෙන ආපහු යනකොට මුකුත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. තාත්තයි අයියයි පොළව හාර හාර හිටියා. මං බින්ගේ ඇතයි කියලා හිතාගෙන අපි එතනින් ගියා නකොනෝවල නෑදෑයෙක්ගේ ගෙදරට. ඒ ගේත් පිලිස්සුණා. තාත්තා ගාව තිබුණු සල්ලිත් ඔක්කොම පිලිස්සුණා එදා. ඊට පස්සේ අපට හොඳ කාලයක් ආවේම නැහැ. තාත්තා ආයෙමත් කසාද බැන්දා. තාත්තාව බලා ගන්න කෙනෙක් නැති නිසා අයියලා කිව්වා බඳින්නේ කියලා. ඒත් ඒ විවාහේ හරි ගියේ නෑ. ඈ තාත්තාටයි අපටයි බොහොම වෙනස්කම් කළා. තාත්තා වෘද්ධකින් විතර දික්කසාද වුණා. ඉතින් දැන් තේරෙනවානේ මං විවාහ වෙලාවත් වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න කැමැත්තෙන් ඉන්නේ මොකද කියලා. රෑ මැදියම වනතුරු අප දෙදෙනා මෙවැනි දේ ගැන කතා කරමින් සිටින්නට ඇත. ඊදොජිසන්ලා මොනවා හිතයිද දන්නේ නැහැ. මෙච්චර රෑ වෙනකන් කතා කර කර ඉන්නකොට මම කීවෙමි. කමක් නැහැ. අයියා කිව්වා අපට කතා කරගන්න තියෙන දෙයක් මෙහිදී කතා කරගෙන තීරණයක් කරන්නයි කියලා. මං කිව්වා අපට කතා බහ කරගන්න තැනක් නැtei කියලා. ඒ වුණත් චියකෝසන් දන්නේ නෑනේ එයා මොනවා හිතයිද? ඇයි චියකෝසන් දන්නේ නැත්තේ? අයියා එයාට ඔක්කොම කියනවා. අද කතා වුණේ මොකක් ගැනද කියලාවත් දන්නේ නෑ කිව්වා. නොරිකෝ සිනාසුනාය. චියකෝසන් එහෙම තමයි. මොකුත් දන්නේ නැතුව වගේ ඉන්නවා. ඒ වුණත් අයියා ඔක්කොම කරන්නේ එයා කියන විදිහට.